ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ පොල්ගස් වූ විට දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද මීතලාගේ විනීත ස්වාමීන් වහන්සේ 2011 වසරේ වෙසක් මස පුරපසළොස්වක පොහොය දිනට යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළගැසෙමු. අද ධර්ම දේශනාවේ දායකත්වය පන්නිපිටිය කොට්ටාව ගැමුණුපුර පළවන මාවතේ එම්.ඒ. රත්නාවති මහත්මිය සමග දූ දරුවන් පන්නල නදුරාණේ ගාමිණී මහතා සහ ශාන්ති මහත්මිය තුළු ඥාතීන් ඉපලෝගම කාගම අංක 5 ඇල පදිංචි ජේ.ඩී. ලුවිනා වීරසිංහ හාමිනි ඇතුළු දූදරු පිරිස බුලසිංහල පාරුතල්විල වී පතිරිගේ මහත්මිය ඇතුළු ඥාති පිරිස මාතර ඉසදී නගරයේ මීරාපාර අංක 99 නිවසේ පී.ඩී.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 පච්චයාති සත්සස සද්ධාවන්ත <coughs> පින්නත්නි මේ අවස්ථාව අපි දැන් සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණේ කිරීමටයි ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධයෙන් මිනිස්යන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට වැඩදායක අර්ථදායක දේශනා තමයි පැහැදිලි වෙන්නේ. සර්වඥන් වහන්සේගේ ධර්මයෙන් මනුස්සු අපට ඊටාම් ප්‍රෝජනවත් සාරවත් වූ කරුණු තියෙනවා. අපි යම් කිසි වැරදි මාර්ගයකට වැටලා යනවා නම් උනාසික ධර්මයට යොදලා පෙන්වු කරනවා ඔබේ වැඩ ගමන ක්‍රියා වැරදි මේවා සුගතිගාමි හෙන්නේ නැහැ මේවා දුගතිගාමි ඔය විදිහට උන්වහන්සේ වැරදි පැත්ත පෙන්වුම් කරන ධර්මයේ තියෙනවා ඊළඟට සුගතිගාමි නිර්වාණගාමි ධර්මයේ පෙන්වුම් කරනවා ඔය විදිහට බලන විට පින්නත් මිනිස්යාට විශේෂයෙන් මෙලොවත් පරලොවත් නිවනත් කියන ත්‍රිවර්ග සම්පත් ලබා දෙන ධර්මයක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ අතරේදා බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලාම තමන්ගේ මියගේ ඥාතීන් ගැන මිනිස්සු යම් යම් සැලකිලි උපහාර සිහි කිරීම පින්දීන් තිබුණා. ඒවා ඔවුන්ගේ ආගමානුකූලව පාරම්පරිකව ආපු දේවල්. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුද්ධත්ව ආબોධ කරගත්තන් පස්සේ ඥාතින් සංග්‍රහ කරනම කරන ක්‍රම උනාසිකේ ධර්මයෙන් පැහැදිලි කරන්ට යෙදුණා. අදත් අපි මාත්‍රිකා තබා ගත්තේ ඥාතීන්ට පින්දීම් පිළිමද සඳහන් තිරෝකුඩ සූත්‍රයේ සම්බන්ධ දේශනාවයි. කුද්දක නිකායට අයත් සඳහන් කරන්නේ කුද්දක පාට කොටසේ අයිති තිරෝකුඩ සූත්‍රයයි. ඒ ගාථාවක් තමයි අපේ මාත්‍රිකාත භාගන්ට යෙදුනේ. බෞද්ධ ජනතාව තුළ තියෙනවා මියගිය ඥාතීන් පින් අනුමෝදන් කළාම කෙසේ අනුමෝදන් වෙනවාද කොතෙක් දුරට ඒ අයට සාර්ථක වුණාද අපේ පින්කම කොයි ආකාරයෙන් සඵල වුණාද? පින් ලබාගත් ඥාතීන් දැන් සුගතියට ගියාද? කොවෙනි කුතුහල සකසාංකා පහළ වෙනවා. පින් අනුමෝදන් කරන්නේ කොහොමද කියන බවත් වරින් වර පින්තුන් ප්‍රශ්න කරනවා ස්වාමින් වහන්සේලාගෙන්. ඒ කාරණා ටිකක් පැහැදිලි කරන්ටයි අපි අද තිරෝකුඩ සූත්‍රයේ මාතෘකා කරගන්න යෙදුනේ. මේ සූත්‍ර දේශනාවේ නිදානේ පිළිබඳත් කරුණු ටිකක් පැහැදිලි කරන්න ඕනේ. සර්වඥන් වහන්සේගේ සූත්‍ර දේශනාවලට නිදානයක් තියෙනවාමයි. නිදානේ කියන්නේ මූල කාරණා. මේ සූත්‍රයේ එහෙම නැත්නම් ඒ ඥාතියින්ට පින් දීම සම්බන්ධ දේශනා කළ තිරෝකුඩ සූත්‍රයේ නිදානේ තමයි රජගහ නුවර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්ව අවබෝධ කරගෙන 20000ක් මහා සංඝ රත්නයේ සමග උන්වහන්සේ රජගහනුවට වැඩම කළේ බිම්බිසාර රජුගන්ගේ ආරාධනාව අනුවයි. උන්වහන්සේ රජගහනුවට වැඩම කරලා පළමු දාසේ බිම්බිසාර රජුරෝ බොහොම පැහැදුනා. රජුරු ආරාධනා කළේ ස්වාමී යන්දාස කුඹ වහන්සේ බුද්ධ රාජ්‍ය ලබා ගත්තා නම් මගේ රාජධානියට වැඩම කරනසේක්වා බොහොම ඕනකමින් ශ්‍රද්ධාවෙන් කළ ආරාධනාවට අනුවයි උනාසේ බුද්ධත්වයෙන් පසු වැඩම කරන්නට යෙදුනේ රජතුමාට සන්තෝෂුනි මගේ ආරාධනාව අනුව වැඩම කළ නාන්සේලාට උපස්ථාන කරන්න ඕනේ ඒ හැඟීමෙන් පළමු දාසේ රජගෙදර ප්‍රණීත දානයක් පිළිල කරලා බුදුපාමුක් මහා සංඝරත්නයට පූජා කළා. සද්දරුවන්ට ඊළඟට අදහස ආවේ මගේ ආර්දනාවෙන් වැඩම කළ සරුවත්න වහන්සේ ඇතුළු සංඝරත්නය රජගහනුවට වැඩ ඉඳවා ගන්න ඕනේ. ඒ සඳහා සුදු ස්ථානයක් ඕකද? විවේක ස්ථානයේ කෝකද කියනා වූ කල්පනාවෙන් ඉන්න රත්තුමාට මතක් වුණා තමන්ගේම වේලවන උයනේ ඒ නිසා බුදුපාමොක් මහා සංඝරත්නයේ දාණයෙන් පස්සේ වැඩම්මාන ගිහිල්ලා වේළුවනාරාමයේ බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝ රත්නයේට තැන් වඩලා පූජා කළා. එදා රාත්‍රී කාලයේ සිද්ධියක් වුණා පින්නත්. මෙමිසා රජුරවන්ට රාත්‍රී කාලයේ අමනුෂ්‍ය හඬක් ඇහෙනවා. ඒ මනුස් අමනුෂ්‍ය හඬෙන් පස්සේ රජුරෝ හිතනවා ඒ දවල් කාලේ බුදුපාමොක් මහා සංඝරත්නේ වැඩමව දානයක් දුන්නා. බොහොම හොඳ පින්කමක් කළා. මේ මොකද අමනුෂ්‍යයන්ගේ හඬක් ඇහුනේ යම්කිසි අසුබ නිමිත්තක් වද්ද. එහෙම හිතාපු රජුරෝ පසුවදා උදේ බුදුරජාණන් වහන්සේ මතක් කළා. නාහසේ මතක් කරන මහරජ බය වෙන්න දෙයක් නෙවෙයි. ඔබේ ඥාති පිරිසක් ඊයේ පින් දෙයි කියලා බලාගෙන හිටියා. පින් දුන්නේ නැහැ. ඒ පින් අවශ්‍යතාවයයි ඔබට මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ අවවාද පිළිගත් රත්තුමා ඒ අනුව දානේ සූදානම් කරලා ඥාතින් පින් දීම සිදු කරන්ට යෙදුනා මේ දීපින් නැත්නම් රත්තුමාගේ ඥාතින් කියලා සඳහන් කළේ ඈත අතීතේ ඥාති පිරිසක් ඒ කියන්නේ මේ රත්තුමා පෙර ආත්මයක පින්දාහම් කරන කාලේ පුස්ස බුදුරජාණන් වහන්සේ කාලෙත් මෙතුමා ජයසේන කියනව රත්තුමාගේ අමාත්‍යකයට හිටියේ. පුස්ස බුදුරජාණන් වහන්සේගේ පියාණන් තමයි ජයසේන මහරත්තුමා. සිරිමා කියන මව්තුමිය තමයි නාසියාගේ මව්තුමිය. එදා පින්වත්නි ජයසේන මහරත්තුමා හිතනවා බුදුරජාණන් වහන්සේ මගේ පුතණුවන් වහන්සේ එනසා සංඝරත්නයත් මට අයිති මම උපස්ථාන කරන්ට උන කියලා රජතුමා බුදුපාමොක් මහා සංඝරත්නයට උපස්ථාන කරන වෙන කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. රත්තුමාගේ විරත් විසෝවරු තුන්දෙනෙක්ගේ පුත්‍රයෝ තුන්දෙනෙක් හිටියා. මේ තුන්දෙනාත් හිතනවා පියතුමා අපිට නෑනේ බුදුරජාන් වහන්සේ දකින්ට යන්න උපස්ථානයක් කරන්න යම්කිසි චීවරයක් දානයක් පූජා කරන්න ලැබෙන්නේ නෑනේ. මේ දරුවෝ උපායක් කෙළුවා ප්‍රත්‍යන්ත දේශයක රටේ කරල්ලක් ඇති කෙරුවා ගෙහින් පියරද්ද මාර් දැනුම් දෙනවා මේ පලාතේ කරල්ලක් ඇති වුණා දරුවන් තුන් දෙනාට කියන මේක සංසිඳු වෙලා එන්න ඒ දරුවෝ තුන් දෙනා ගිහිල්ලා පහසුවෙන් කරල්ල සංසිඳෙව්වා මිනිස්යන්ගේ ජීවිත හානියක් නොකොට දේපල හානියක් නොකොට සංසිඳලාවන් පස්සේ රත්මා බොහොම පැහැදුනා රජු දරුවෙනි දැන් ඔබලාට මම යම්කිසි වරයක් දෙනවා කැමැතියක් ඉල්ලන්න. දරුවන්ගේ ඕනකම තිබුණේ බුදුරජාණන් වහන්සේ ඉල්ලා ගන්නටයි උපස්ථාන කරන්නටයි. පිය මහරත්නමාට කියනවා පියාණෙනි අපිට වෙන මොකක්වත් නෙවෙයි ඕනකම කරන්නේ. සර්වඥන් වහන්සේ ඇතුළු සංඝ රත්නෙට උපස්ථාන කරන්න ඕන. හත් අවුරුද්දකට ඉල්ලා හිටියා දෙන්න බෑ කීවා. ක්‍රමයෙන් අඩු කරගෙන ඇවිල්ලා තුන් මාසයක් වස් කාලයක් සමීප වුණා. වස්තුම් මාසේ බුදුපාමුක් මහා සංඝරත්නයට උපස්ථාන කරන්ට ලබා ගත්තා ජයසේන රත්නමාගේ පුත්‍රයන් තුන්දෙනා. බොහොම සන්තෝෂයෙන් හේතුසුසු ආරාම කරවලා ඒ රත් දරුවෝ තුන්දෙනාම දසසිල් සමාදන් වෙලා දාහක් පුරුෂයන් සමග ආරාමයේ නැවතිලා බුද්ධෝපත්තාන සංඝෝපත්තාන කරනවා. එක් අමාත්‍යයකට බාර දුන්නා ඔබ ධනය හොයලා ඒ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. තවත් අමාත්‍යයකටත් ඔහුගේ භාර්යාවටත් බාර කළා ඒ දානේ සම්පාදනය කළා බුදුපාමොක් මහා සංඝරත්නයට පූජා කරන්න පිළිල කර දෙන්න. ඒ පිළිල කර දෙන සියලුම දානමාන ආදී මේ දරුවෝ රාජකුමාරවරු තුන් දෙනා ආරාමේ නැවතිලා බුද්ධෝපත්තාන සංඝෝපත්තාන කරනවා භාවනා කරනවා සීල සමාදාන ආදී ප්‍රතිපත්ති පුරනවා තුන් මාසේ යනකොට බොහොමතට මේ කාර්ය කෙරීගෙන යන අතර මේ අමාත්‍යයකට විරුද්ධ වුණ එක්තරා පිරිසක් පටිහත චිත්තා කියලා කියන්නේ අර දානේ උපකරණ හොයන ඒ අමාත්‍යයත් සමග එක්තරා පිරිසක් විරුද්ධ වුණා මේ විරුද්ධ වෙච්ච මිනිස්සු මොකද කළේ? සාසනය වෙනුවෙන් සංඝයා වෙනුවෙන් බුදුරජාන් වහන්සේ වෙනුවෙන් සම්පාදනයේ වෙන පිළිවෙල කරන මේ දාන උපකරණ ආහාර පාන ඕන් වංචනික සහිතව පැහැර ගත්තා ඕම් පරිභෝග කළා. ඒ කෙරේ අර අමාත්‍යතුමාට තරහ වෙච්ච නිසා ඒ වුණාට මේ අය කරගත්තේ බලවත් වූ පාප කර්මයක්. ශාසනයේ වෙත යොමු වෙච්ච පූජා කරන්ට යෙදුන ආර්පණ ආදී පිරිකර මොවුන් අයථා ක්‍රමයෙන් ඔවුන්ගේ දූ දරුවන්ට දෙන්න පටන් ගත්තා. එපමණක් නෙවෙයි මේ වරහ වෛරයේ තරහ වැඩි වෙලා පින්නත්නි ඒ තිබුණ දානශාලා පවමුන් ගිනිබත් කරන්ට යෙදුනා. ඒ අමාත්‍ය ඥානවන්තෙක් සියල්ලක් ඉවසීමේ යුක්තව නැවත නැතිව පිළිල කරලා ඒ බුදු පාමුක් මහා සංඝරත්නය උපස්ථානයේ සැලසුවා. මේදී පින්දැත්තියේ මේ ධම්වට විනාශ කළ පුද්ගලයන් මරණයෙන් පස්සේ අපාය උප්පත්ති ලැබුවා. රාජකුමාරවරු තුන් දෙනා එවාගේම අමාත්‍ය දෙදෙනා අමාත්‍ය භාර්යාව කියන කවුරුත් කලුරේ කරා සුගති උප්පත්ති ලැබුවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනකොට මේ උදවියත් එදා දඹදිව්තලයේ උප්පත්ති ලැබුවා. එයින් පින්නත්නි රාජකුමාරයෝ තුන්දෙනා තමයි උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන තාපස පැවිද්දෙන් පැවිදි වෙලා හිටියේ දහසක් සමග මේ තුන්දෙනයි. එදාර බුද්ධෝපත්තාන කරු පිරිසයි. ඒ අමාත්‍ය දෙන්නගෙන් එක්කෙනෙක් තමයි බිම්බිසාර රජුරුයි කියන්නේ. අනෙත් අමාත්‍යත් ඔහුගේ භාර්යාවක් තමයි විසාක උපාසකතුමත් ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ. මේ අතීතයේ සම්බන්ධේ මේ සූත්‍රයට උදිරි සම්බන්ධ වෙලා එන්න ඕනේ. මේදි පින්දැති අර අපායේ උප්පත්ති ලැබූ විශාල පිරිසක් බුද්ධාන්තර ගානක් පුස්ස බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලා අපායේ බොහෝ කාලයක් කහිලා කාසබුදු සාතන කාලයේ වෙනකොට പ്രേත ලෝකී උප්පත්ති ලැබුවා. කාස බුදුරජාණන් වහන්සේගෙන් මේ പ്രേතයෝ ගිහිලා අහනවා ස්වාමීන් අපිට පින් දෙන කෙනෙක් නැද අපිට මේ දුකෙන් අත මිදෙන්න බැරිද? නාජ අනාගතං ඥාණයෙන් බැලුවා අනාගතයේදී මොවුන්ගේ ඥාති කෙනෙක් වන බිම්බිසාර රජු රජ වෙනවා. එතුමාගෙන් පින් ලබා ගන්නවා. ඒ නිසා කාත බුදුරජාන් වහන්සේ වදාලා ඔබලාට පින් ලැබෙන්නේ ගෞතම බුදු සාසන කාලේ. ඔබලාගේ අතීත ඥාති කෙනෙක් බිම්බිසාරතුමා පින් දෙනවා. එයින් සෑහීමකටපත් වුණා මොවුන්. මේ බුද්ධාන්තරයක් අනන්ත දුකේ හිටියා. ඒ ඉඳලා බිම්බිසාරද්දුරුවන්ගේ නිවසට බුදුපාමොක් මහා සංඝරත්නය වැඩම කළානේ. එදා අපිට පින් ලැබෙයි කියලා හිතුවා. එදා පළමු දවසේ ලැබුණේ නැහැ. ඒ නිසායි රාත්‍රී කාලයේ අමනුෂ්‍ය හඬක් රජුරවන්ට ඇතිකලේ. රත්නමය කාණේ සරුවඥන් වහන්සේගෙන් අහලා ඥාති සංග්‍රහව කරන්ට ඉදුණා. ඒ ඥාති සංග්‍රහව එනං ඒ ඥාතින්ට පින්දී මිටු කළ ආකාරය කලයුතු ක්‍රමයේ බුදුරජාන් වහන්සේ මේ තිරෝකුඩ සූත්‍රයෙන් පැහැදිලි කරන්ට එනවා. මිය ගියා වූ ඥාතින් ඇතන් විට පිංගන්ට බලාපොරොත්තුෙන් ඒ ස්ථානට පැමිණෙන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වූ කරනවා. තිරෝ කුණ්ඩේසු තිත්තන්ති සම්දිසිංඝාටකේසුච ධාරමාසු තිත්තන්ති ආගන්තාන සකං ගරං. ඊ අමනුෂ්‍ය එනවා පින්නැති පිං බලාපොරොත්තුෙන්. මේ කියන්නේ එදා බිම්බිසාර රජුගේ රජ නිවසට ඇවිල්ලා හිටපු හැටි. එතන පමණක් නෙවෙයි පිංගන්ට වෙනත් වෙනත් තැන්වල ඉන්න බව. තිරෝ කුඩ්ඩේසු තිට්ඨන්ති සම්දිසිංහාට කේසුච. තිරෝ කුඩ්ඩේසු කියන්නේ බිත්ති වලින් එහා පැත්තේ. ඒ වගේම හතර මංහන්දි තුන් මංහන්දි ස්ථානවල ගාරවාහාස තිට්ඨන්ති ආගන්තාන සකංගරම් දොරක් ළඟ දොර මුල්ලේ ඒ ඇවිල්ලා ඉන්න පිංගන්ට බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහන් කළේ එදා බිම්බිසාර රජුගේ රජ නිවසේ වෙච්ච සිද්ධියක්. එහෙම නැතුව මියගිය කෙනෙකුට පින් දෙනකොට හැම ගෙදරකම ඒ විදිහේ ඇවිල්ලා පිටියෙන් එහා දොර මුල්ලේ හිටියා කියලා ගන්න බෑ. හේතුව පින් නැත්නම් මියගිය කෙනා දිව්‍ය ලෝකේ උපන්නා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මනුෂ්‍යාත්මයක උපන්නා වෙන්න පුළුවන්. එහෙම ආයෙන්නේ නැහැ. ඒ ඒ ආත්මේ තමන් ඉන්නවා. එදා බිම්බිසාර රජුගේ රජ නිවසේ වෙච්ච සිද්ධියයි මේ ගාථාවෙන් මුලින් බුදුරජාන් වහන්සේ වදාළේ. ඒ ළඟට උන්වහන්සේ වදාරනවා පින්දීම. ඒක යම් යම් වැසක් තියෙන බව පෙන්වුම් කරනවා. මේ ගාථාවෙන් පැහැදිලි කරනවා පහූත යන්න පානම්මි කඤ්ජ බුද්ධේ උපක්ඛිතේ නතේ සංකෝති සරති සත්තානං කම්ම පච්චයා මේ ගාථාවෙන් පෙන්눔 කරන්නේ ජීවත් වෙන ඥාතීන්ට පහූත යන්න පානම්මි කඤ්ජ බුද්ධේ උපක්ඛිතේ මේ ජීවත් වෙන ඥාතීන්ට ආහාර පාන මොනවා හෝ තියෙනවා Tamanට ජීවත් වීමේ සඳහා මිල මුදල් යාහන වාහන එහෙම නැත්නම් ආහාර පාන තියෙනවා. එහෙම තිබුණත් පින්නත්නි ඇතන් ඥාතීන්ට තමන්ගේ මිය ගියා ගැන මතක් වෙන්නේ නැහැ. නැතේ සංකෝචි සරති සත්තානං කම්මපච්චය මේ පදෙන් පෙන්වුම් කළ හොඳ අර්ථයක් තියෙනවා. ජීවත් වෙන ඥාතීන්ට මතක් වෙන්නේ නැහැ අපේ අසවල් අසවල් අය මිය ගියා අපි පින්කමක් කළා පින් දෙමු කියලා. ඒක ජීවත් වෙන අයක වරදක් පමණක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. තේසං කම්මපච්චය මිය ගිය අයගේ පින්නත් නේ අකුසල කර්ම හේතුවෙන් අර දුකේ තවත් විඳවන්ට ඕන නිසා ඥාතීන්ට පිනක් කළා පින් දෙන්න හිතෙන්නේ නැහැ කියනවා. සමහර තැන්වල පින්කම් එහෙම සූදානම් කරගන්නවා. සාකච්ඡා මගින් පවත්වාගෙන යන සූදානමක් තියෙනවා. ඒ අතරමඟ පින්නට මොනවා හෝ හේතුවක් ඇවිල්ලා වැළකීලා යනවා. ඒක හේතුව මොකද්ද මේ පෙන්වුම් කරන්නේ? පරිලෝක ගියායේ කර්මයේ බලවත් විනක් ලබාගෙන ඒ දුකෙන් අත මිදෙන්න තරම් මේ අයගේ වාසනා ශක්තිය නැ පින්නත්. ඒ බවත් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වුම් කරනවා. එහෙන් පෙන්වුම් කරන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ? සරුවඥන් වහන්සේලාට ඥානයක් තියෙනවා පින්නත්නි යථා කම්මූපක ඥානය. දිබ්බ චක්කු ඥානයේ සම්බන්ධවමයි සත්වයේ යම් කිසි තැනක උප්පත්තිය ලැබුවා නම් මේ තැනත්තා මේ දැන් සුගති උප්පත්තිය ලැබුවා නම් මේ පිනෙන් උපදිලා තියෙන්නේ. මේ සත්වයා මෙතෙක් කල මෙතන ජීවත් වෙනවා. මොහොත මේ ආකාර ආහාර පාන රැකී ආරක්ෂාදී ලැබෙනවා කියලා සියල්ලක් බුදුරජාණන් දකිනවා. ඔයාගෙන් පින්නත් මේ අනිත් පැත්ත අකුසල් පැත්ත බැලුවත් මෙයා අසවල් අකුසල කර්මයකින් මෙතන ඉපදිලා තියෙන්නේ. මෙතෙක් කල මේ ආත්මේ දුක් විඳින්න හේතු වෙනවා. උන යථා කම්මූපක ඥාණයෙන් බුදුරජාණන් දකින්නවා. එසේ දැකලායි මේ පින්නුම් කරන්නේ. ඔවුන්ගේ කර්මයේ බලවත් නිසා අරදී ඥාතීන්ට පිනක් දෙන්න අදහස් වෙන්නේ නැහැ කියනවා. ඔය එක පැත්තක්. තවත් කාරණා තියෙනවා පින්නත් නේ. ඒ මියගිය අය දුක් විඳින අය පෙර මනුස්සාත්මේ ඉන්න කාලේ කරගත්ත අකුසල කර්ම තියෙනවා. විශේෂයෙන් මේ කුසල් දහම් කිරීමේදී പ്രേතවත්ව ප්‍රකරණ අට කතාම් පින්නුම් කරනවා. ඕන් මනුස්ස ජීවිතයේදී පින්දාම් කරේ නැහැ. දාන ආදී කුසල් සිදු කරගත්තේ නැහැ. ඒ දාන ආදී කුසල් නොකරගත් නිසා ඊළඟ භවයට උමනා කරන පින් ඇත්තේ නැහැ. සීලාදී ගුණ පිරුවේ නැහැ, දාන ආදී කුසල් සිදු කරගත්තේ නැහැ. දාන පටිහත චිත්තා කියලා පෙන්වන කන් තවත් කාරණාවක්. දන් දෙන අයට විරුද්ධ වෙනවා, වළක්වනවා, බාධා කරනවා. මේක අපේ සමාජයේ බොහෝ තැන්වල තියෙනවා. ඒකත් හොඳ නැපින් නැත්නේ. ඊළඟට වෙන්නුම් කරනවා ඒ අය කිසිම ශ්‍රද්ධාවක් ඇත්තේ නැහැ. ශ්‍රද්ධාවක් නැතිකම නිසා යම් කිසි පින්කමක් කරෙත් නැහැ. ඊළඟට මසුරුකම් බොහොමයි. බොහොම ලෝභයි. දෙයක් දෙන්නේ නැහැ. ඇතැන් උදේ තමන්ගේ දරුවන්ටත් නිසි ආකාර දෙන්නේ නැහැ. තමන්ගේ මෙහෙවර කරන උදේටත් නිසි ආකාරයක් දෙන්නේ මෙන්න මේ මසුරුකම නිසාත් පින් නැති පින් දහම් කරන්න මරණයෙන් පස්සේ අර විදිහේ දුකට යන්න හේතු වෙනවා. ඊළඟට කදරිය කියලා පෙන්වුවක. ඒක බලවත් වූ ආසාවක්. ඒ කදරිය කියන බලවත් වූ ආසාව ආපුවම තමන්ගේ වස්තු අනුන්ට පේන්නවත් තියන්න. ඒවා සංගවන ගතියක් තියෙනවා. මෙන්න මේක හිතක පැන නගින බලවත් වූ කෙලෙසයක් ඇති බුදුරජාණන් වහන්සේ වදාළේ. මේම උදවිය උපන් මනුස්ස ජීවිතේ අවශ්‍ය පිනක් දහමක් කරගන්නේ නැහැ. ඊළඟට තවත් පින් නැත්නේ සාතනේ දේවල් විනාශ කරන නැති කරනවා. ඒකත් බලවත් වූ කර්මයක්. මේ සඳහන් කරන්නේ අපාය ආදී പ്രേත ලෝකට ආදීට යන්න හේතුන කර්මයක්. ඒ ළඟට මිනිස්සු සත්ව ඝාතනය කරනවා. මිනිස්සෝ වේවා, තිරිසන් සතුන් හෝ වේවා බොහෝ කොට සත්ව ඝාතනය කරනවා. සත්ත්ව හිංසාවේ යෙදෙනවා. ඒ වගේම වාක් සත්‍ය කියන්නේ නෑ බොරු කියනවා. බොරුව පමණක් නෙවෙයි කේලම පරස වචන හිස් වචන මේ වාක් දුස්චර්යයෙන් මේ තැනත්තා සිදු කරනවා. මේ ආකාර කියන පාප කර්මයන් පංචශීලයේ නිසි ආකාරයෙන් රකින් නැත්නම් මෙන්න මේ අයගෙන් සිදු වෙන්නේ පාපයන්. ඒ පෙන්නුම් කරන්නේ මෙන්න මේ පාපයන් කරගත් උදවිය ගති දෙකක් බුදුරජාණන් පෙන්වුම් කළා. නිරයං වා තිරඥාන යෝනිං වා මරණයෙන් පස්සේ නිරේත හෝ තිරිසං අපායට ඒවා බොහෝ කාලයක් දුක් විඳලා තමයි පින් නැති මේ പ്രേත ලෝකෙට එන්නේ. ඔනයිදී പ്രേත ලෝක ගාමි යන පැත්ත සරුවඥන් වහන්සේ නාථේගේ අර යථා කමූපක ඥාණයෙන් දැකලා මේ ලෝක සත්‍යයට පෙන්වුම් කළ ඔබලා මේවෙන් නිදහස් වෙන්න ඕනේ. ඔබලාගේ දුකට අකමැති නම් මේව නොයදී යුතුයි කියලා අපට දේශනා කරන්න තිබුණේ. පුණ්‍ය ආකාරයෙන් අපි මේ පැහැදිලි කළේ අර විදිහේ මියගිය ඥාති කෙනෙකුට පිනක් අනුමෝදන් කරන්ට යම් යම් බාධා අවිහිරතාවයන් එනවා නම් ජීවත් වෙන ඥාතීන්ගේ දුර්වලකමක් පමණක් නෙවෙයි ඒ උදේ මනුෂ්‍ය ජීවිතයේදී අනුන්ගේ හොඳ වැඩවලට බාධා කළා ඊර්ෂ්‍යා කළා වැළක්වුවා. ඒ අකුසල කර්ම විපාකේ ඇවිල්ලා පින්නත් තමන්ටේ දුක්ඛිත ආත්මයෙන් ගොඩ වෙන්න බැරිකමයි තේ සංකම්ප පච්චයා කින බව බුදුරජාණන් වහන්සේ මේන් පැහැදිලි කරන්ට යෙදුනේ. ඒ වුණාට උන්වහන්සේ ළඟට පෙන්වුම් කරනවා තවත් ඉන්නා සත්පුරුෂ පිරිසක්. ඒවන් දදන්ති ඥාතිනං යේ හොන්ති අනුකම්පිකා සුතිම් පනේතං කාලේන කප්පියම් පාන භෝජනං යම් පිරිසක් ඉන්නවා ඒවන් දදන්ති ඥාතීනං යේ හොಂತಿ අනුකම්පිකා ඥාතීන්ට මේ විදිහට පින් අනුමෝදන් කරනවා යේ හොಂತಿ අනුකම්පිකා ඥාතීන්ට අනුකම්පා කරන පිරිසක් ඉන්නවා අපේ බෞද්ධ අංගතර බොහෝම ඉන්නවා අභාව ප්‍රාප්ත තමන් හදා වඩාගත් ආදනී මෑණියන්ට පියාණන්ට ගුරුවරුන්ට ඥාතීන් වෙනුවෙන් අනුකම්පා කරනවා. මේ ඔය අපිත් එක්ක බොහොම හොඳින් හිටියා. අපේ මෑණියන් පියාණන් අප හදා වඩා ගත්තා. ඒසා දැන් අපි කරන්න උපකාරයක් කියලා අර අනුකම්පා පෙරදරිව පින්කම් කළා පින් දෙන ඒ වන්දනං ඥාතීනං හෝති කියලා පෙන්වුම් කලේ අනුකම්පා පූර්වාංගම් පින් දෙනවා. ඒ කොහොමද? සුතිම් පනේතං කාලේන කප්පියම් පාන භෝජනං. ඒ ඥාතීන්ට සංග්‍රහ කරන්ට මෙලෝ වශයෙන් ප්‍රණීතු ආහාර පාන කැපදේවල් සූදානම් කරගන්නවා. මේ සඳහන් කරන්නේ පින්වත්නි අපේ බෞද්ධ ජනතාව ඥාතීන් වෙනුවෙන් දානයක් සූදානම් කරන එකයි. ඒ විදිහේ තමන් පිළියෙල කරගත්තා ප්‍රණීත භෝජන දානේ සරුවඥන් වහන්සේ උත්සා බුද්ධ පූජා පවත් කළා. ඒ ළඟට ස්වාමින් වහන්සේලාට දානි පූජා කරලා එහෙම නැත්නම් තවත් පාසක පාසිකා සිල්පිරි සංග්‍රහ කරලා ඒ ලබාගත් පුණ්‍ය ධර්මය තමයි ඥාතීන්ට අනුමෝදන් කරන්නේ. ඒ පින් අනුමෝදන් වෙලයි සතුටෙන්. මේදී පින්නත් මේ පින් දීමේ අදහසක් තියෙන්නත් ඕනේ. අත් මේ පින්කම කරන්නේ අසවල් අසවල් ඥාතීන්ට. ඒ අය ලබත්වා කියන අදහස ඥාතීන්ගේ දායකයන්ගේ තීන්ටත් ඕනේ. ඊළඟට අර දුක්ඛිත සත්‍යයන් අපි කියමු පරදත්තූප ජීවී ආදී ආත්මයක දුක් විඳින ඒ උදයත් බලාපොරොත්තු වෙනවා ඥාතින් අපිට පින් දෙයි කියලා. දෙපැත්තේම අවධානය තියෙන්න ඕනේ. දැන් මේන් පින් දෙන අදහස් තියෙන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. අන්න දැන් ඒ පින ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔය වාගේ පින් නැති බුදුරජාණන් වහන්සේගෙන් එක ඥානසෝනි බ්‍රාහ්මණතුමා අහනවා ස්වාමීනි මේ දෙන පින් ඒ ඥාතින් ලබා ගන්නවාද? ඥාති වදාරන බ්‍රාහ්මණේ මේ ලෝකයේ ඇතැන් උදවිය යම් යා අකුසල් කරගෙන ඉඳලා අපායට වැටෙනවා. ඒ අපායක නිර්සත්‍යයන්ට ඒ භවයෙන් තමයි ඒ අපායේ තමයි උන්ට ආහාර පාන ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ ඥාතීන්ගේ පිනක් කියාට ලැබෙන්නේ නැහැ. බ්‍රාහ්මණය තව කෙනෙක් පව්කම් කරලා ත්‍රිසං ආත්මේ උප්පත්තිය ලබනවා. ඒ ත්‍රිසං වූ ආත්මේ ලබාපු උදවියටත් මේ පින ලැබෙන්නේ නැහැ. බ්‍රාහ්මණ ඒ වගේම කෙනෙක් පන්සිල් දැකලා හොඳ ගුණදම් පුරලා දාන ආදී කුසල් සිදු කරන ඉඳලා ඒ උදේ මරණයෙන් පස්සේ මනුස්ස ආත්මයක උප්පත්තිය ලබන සුගති උප්පත්තිය ලබනවා. දේවාත්මයක උප්පත්තිය ලබනවා. බ්‍රාහ්මණේ ඒ අයගේ ඥාතීන්ගේ පින් ගන්න අවධානයක් බලාපොරොත්තුවක් නැහැ. ඒ අයට පින ලැබෙන්නේ නැහැ කියන බව පෙන්눔 කළා. ඔය පින් නැති පෙන්눔 කරන්නේ පින් නොලබන පිරිසක්. මේ සඳහන් කරන්නේ අපාය උපන් සත්වෝ තිරිසන් ලෝකේ ඒ අයට දුගතිය නිසා පින් ලැබෙන්නේ. සුගතිය උපන් මිනිසයන්ට නම් ඉතින් අපේත් නෑනේ අවදානයක් ඥාතිම් පින් දෙයි කියලා ලැබෙන්නේ නැහැ. ඇතැම් විට දෙවියෝ ලබා ගන්නවා. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට දේවත්වයේ ඉඳලා දෙවියෝ පින් ලබා ගන්නට පුළුවන්. ප්‍රාකාරයෙන් පින් ලබා ගන්න ක්‍රම නොලබෙන ආකාරයත් බුදුජාණන් වහන්සේ වදාලා. ඊළඟට පින් නැත්නම් පින්නුම් කරන්නේ ඔය පරදත්තූපජීවී කියන പ്രേතාත්මයක් තියෙනවා. පරදත්තූපජීවී කියන අනුන් දෙන පිනෙන් තමයි ඒ දුක්ඛිතාත්මයෙන් අත මිදෙන්නේ. එය බලාපොරොත්තු වෙනලා ඥාතියින් පමුණුවන පිනක් අනුමෝදන් වෙලා සැපයටපත් වෙනවා. ඊළඟට පින් නැත්නේ කුප්පිපාස කියලා පෙන්වුම් කරනවා. ඒ പ്രേත කොටසත් නිරන්තරයෙන් බඩ ගින්නෙන් දැවි දැවි ඉන්න පිරිසක් ආහාරයක් ලැබෙන්න වතුර ටිකක් ලැබෙන්න ගිනි කඳක් වගේ Tamange කුස ගින්නෙන් දැවි දැවි ඉන්න කොටසක් ඕන්ට සමහරට පින් ලැබෙනවා ඒ වගේම තවත් කොටසක් ඉන්නවා වන්තාසව කියලා ඒ කියන්නේ අපිරිදේ හොයාගෙන ගිහිල්ලා සෙම් සොටු වාදීන් ජීවත් වෙන പ്രേත කොට්ටාසයක් ඉන්නවා. ඔන ඔවුනොත් පින් ලබා ගන්නවා. මේ කියන්නේ පින් ලබා ගන්නට පුළුවන් പ്രേත කොට්ටාසෙ ඉන්න බබයි. ඒ ආත්මයක හිටියොත් තමයි පින් නැත්නේ ඥාතියින් පමුණවන පිනක් අනුමෝදන් වෙලා දුකෙන් අත මිදෙන්නේ. අපි මනුෂ්‍යාත්මයේදී එක දවසක් සාමාන්‍ය වියදමක් කරලා දාන්න මැති කුසලයක් සිදු කරගෙන පින අනුමෝදන් කළාම ඒ උදවියත් ඒ පින සතුටින් අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදන් වෙච්චාම පින්නත් අපි කියනවා പ്രേත ආත්මෙන් අත මිදුණයි කියලා. ඒ പ്രേතාත්ම භාවයෙන් චුත වෙලා මරණයටපත් වෙලා නෙවෙයි. එහෙම සිදුවීමක් නෙවෙයි සිදු වෙන්නේ. සතුටෙන් පින් ලබා ගන්නකොට දුක්ඛිතාත්මය කියන්නේ ආහාර නැත්තම්, ඉන්ද්‍රකණක් නැත්තම්, වස්ත්‍ර නැත්තම් මේවත් මා දුක්ඛිත ආත්මයක් කියන්නේ. ඥාතින් සංඝයාර දානේ පූජා කරලා ඒ පින පමුණනකොට එයාට දිව්‍ය ආහාර පාන ලැබෙනවා. පැම් පූජා කළ පැම් පමුණු ඒ පින පමුණනකොට දිව්‍යම වූ පැන් තටාක පහළ වෙලා එයින් ඒගොල්ල සතුටු වෙනවා. කීවර ආදී වස්ත්‍ර පූජා කළා පින් පමුණනකොට දිව්‍ය සාලු ආභරණ ආදී ලැබෙනවා. සේනාසන භාණ්ඩ වශයෙන් තනතුම් කරලා වෙන්න පුළුවන් සේනාසන භාණ්ඩ වශයෙන් අද පුටු ආදී පැදුරු කොට පූජා කරලා ඒ පින් පමුණුවන කොට යට දිව්‍ය මාලිකා දිව්‍ය ආහනවාන් ලැබෙනවා. අසරණ මිනිස්සුයෙකුට මුදල් ටිකක් දුන්නාම ඒ මිනිස්සයා හොඳට නාලා කාලා ගියක් දොරක් හදාගෙන ඉන්නවා. මේ වගේ දෙයක් තමයි මේ දුක්ඛිත ආත්මයට පින් ලැබුණාම ඒ ආත්මෙන් චුත වෙනවා නෙවෙයි සමෘද්ධමත් වූ මහේසාක දිවි ජීවිතයකටපත් වෙනවා කියන බය පෙන්වු කරන්න. ප්‍රයාකාරින් ජීවත් වෙන ඥාතින් අනුකම්පාවෙන් ඒ කෙරෙන්නේ. ප්‍රයාකාර බුදු පියාණන් වහන්සේ වදාරන්නේ ඒ අයට පින් ලැබෙන හැටි. පෙරට උන්වහන්සේ වදාරන්නේ උන්නමේ උදකං වට්ටං යතානින්නම් පවත්තති ඒව මේ වෙයිතෝ දින්නම් තේතාලං උපකප්පති උගාත අපිට පුරුදුයිනේ ඒ උපමාවක් පෙන්වු කරන්නේ උන්නමේ උදකං වට්ටං උස් බිමකට යම්කිසි වර්ෂා ජලයක් වැටෙනවා යතානින්නම් පවත්තති පහත් පැත්තට ඒවා ගලාගෙන යනවා උස් බිමකට වර්ෂාවක් වැටුණාම ඒවා පහත්දින් කරා ගලා යනවා. ඒව මේ වෙයිතෝ දින්නම් තේතානම් උපකප්පති. ඒව මේ කියන්නේ ඒ ආකාරයෙන් මේ ලෝකෙන් පමුණවන පින ඒ අපේ ඥාතීන්ට පැමිණෙනවා ලැබෙනවා කියලා පෙන්눔 කරනවා. එම් පෙන්눔 කරන්නේ උස්බිමක් හා සමානයි. අපි ඒ කියන්නේ අපිට යමක්කමක් තියෙනවා කරුණු තේරෙනවා ගුණ අඳුරනවා ඒසායේ ධර්මාන්විත ජීවිතය උස් ජීවිතයක් බවට පෙන්වු කරනවා. අපට තියෙන දෙයක් අර විදිහේ ශාසනයට සිල්වතුන් ගුණවතුන් පූජා කළා පින පමුණුවනවා. කහත් බිමට වතුරක් ගලාගෙන ගියා මේ පලාත ශාස්ත්‍රීයක වෙන්නා වගේ. අර දුක්ඛිත ජීවිතය වලට පින් ලැබිලා සැපයටපත් වෙනවා කියන බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. දා ඔය ආකාරයෙන් පින්නත්නි බිම්බිසාර රජුවන්ගේ නිවසේදී ඒ ඥාතීන්ට පින්දී මුල් කරගෙන කරුණ රාශියක් බුදුරජාණන් වහන්සේ පහදා වදාළා. ඒ පින්දීම තවත් මේ විදිහ අදහස් ඉදිරිපත් වෙලා කෙරෙනවා අදාස්මේ අකාත්මේ ඥාති මිත්තා සකාතමේ හේතානන් දක්ඛිනන් දජ්ජා පුබ්බේ කත මනුස්සරං අද ආසිමේ ජීවත් වෙන කාලේ මව්පියන් ඥාතින් මට මේ දේවල් දුන්නා. අකාශී මේ උපකාර කළා. අදාස කියනකොට යම්කිසි ගේ දොර මිල මුදල් ආදී දුන්නා වෙන්න පුළුවන්. අකාශ කියන්නේ මට මේ දේ කර දුන්නා. දැන් දූ දරුවන්ට ඕනෑ අධ්‍යාපනය ලැබන්ටයි. ඒ අධ්‍යාපනයේ මව්පියන් සලසා දුන්නා, ඒ දේ කර දුන්නා. ඊයේ පෑදම් කළා දරුවන් අනාගතයට සුදුසම් බවට පත් කළා. මෙන්න මේවත් මේ ඥාතින් සිහිපත් කරනවා මට මව්පියෝ මේ දේවල් දුන්නා. මේ දේ උපකාර කළා. ඥාති මිත්‍රා සකාචමේ. ඒ මව්පියන් පමණක් නෙවෙයි තමන්ගේ නෑදෑයන් හිත මිත්‍රයන්. ගුරුවරුන් උපකාරකාරයන් මේ දේ කළා. කොහොමත් සිහිපත් කරන්න පුළුවන්කම තියෙන අපේ බෞද්ධ ජනතාවට. එහෙමත් සිහිපත් කරලා ඥාතින් පින් දුන්න බවයි මේ පෙන්වුම් කරන්නේ. ඒ නිසා එයාට ඒ තමන් කරගෙන පිනක් පමුණුවාත්ම එයාට අනුමෝදන් වෙලා සැපයටපත් වෙනවා කියනවා මේ පැහැදිලි කරන්නේ. ඔය ආකාරයෙන් පින් නැති බුදුරජාණන් වහන්සේ බිම්බිසාරජ්ජුන්ගේ රජ නිවසේදී ඥාතීන්ට පින් දීම් පෙන්වුම් කළා. අවසානයේ රත්මාට පෙන්눔 කරනවා මහරජ ඒ මියගිය අයට එමෙන්නත්නම් ඒ දී പ്രേතාත්මී ඉන්න අයට අපිට වගේ ධන උපයන ක්‍රමයක් තියෙන්නේ නැහැ. වෙලෙන් දාම් නැත්තේ නැහැ, ගවපාලනයක් ඇත්තේත් නැහැ, රං රෙදි මුතුමැණික් ආදී ගනුදෙනුවක් ඇත්තේ නැහැ. හිතෝදින්නේන යාපෙන්ති. මෙයින් පමුණවන්නා වූ පින ලබාගෙනයි සැපයටපත් වෙන්නේ. එම දේශනා කළා බුදුරජාන් වහන්සේ වදාලා සෝ ඥාති ධම්මෝ අයං නිදස්සිතෝ පේතාන පූජාච කතාවුලාරා බලංච බික්කූණ මනුප්පදින්නම් තුම්මේ පුඤ්ඤම් පසුතං අනප්පකං අවසාන ගාථාවෙන් උන්වහන්සේ වදාරන්නේ මහරජ ඔබත් වටිනා පින්කමක් කරගත්තා ඥාතීන්ට සංග්‍රහයක් කළා බලංච බික්කූණ මනුප්පදින්නම් සතුම් පිළිවෙත් පුරන සංඝයාට උපකාරයක් කළා. ඒ නිසා මෙන්න මේ කාරණා ගැන රත්තුමා සන්තෝෂ විය යුතුයි කියන බව රජුරවන්ට උන්වහන්සේ දේශනා කළා. එදා පින්වත්නි ධර්ම ශ්‍රවණේ කළා වූ 84000ක් දෙනා සෝවාන් ආදී මාර්ග පිළිවෙලින් සාන්ති ලක්ෂණ නිවන් ආબોධ කරගන්ට යෙදුණා. එදාර പ്രേතාත්මේ හිටපු 84000ක් ප්‍රේතයන්ටත් ඒ ප්‍රේතාත්මයෙන් අත මිදලා දිව්‍ය සම්පත් ලබා ගන්නට හේතු වුණා. බුදු පියාණන් වහන්සේගේ එදායි ඥාති සංග්‍රහ දේශනා වැසුවා වූ රජගහනුවර වාසීන් හත් දවසක් තම තමන්ගේ ඥාතීන් වෙනුවෙන් පින්කම් කරලා තියෙනවා. ඒ විශාල පින්කම් බුදුපාමොක් මහා සංඝරත්නි වැඩමවලා දානමාන ආදී උපස්ථාන කරලා පින් පමුණුවලා ඒ හැම දාසකම් පින් නැත්නේ 84000ක් දෙනා වශයෙන් නිවන් අවබෝධ කරගෙන තියෙනවා. මෙන්න මේ සූත්‍රයෙන් කණු රාශියක් පැහැදිලි කරනවා. කොහොම නමුත් මේ පින්කමක් කිරීමේදී පින්කම කරන දායකුදුවේ වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ සැලකිලිමත් වෙනවා කියන්නේ නියම කම්පල ඇදහිීමක් ඇති වෙන්න ඕන. සංඝයා කෙරේ ගරුත්වයක් ඇති කරගන්න පින්පල අදහා ගන්න ඕන. ඒ නිසා ඒ ඥාතින් වෙනුවෙන් පින්කමක් කරන්න ගියාම එය පින්කමක් හැටියටම අපි යොදා ගන්න ඕනේ. ඒ අතරතුර අපේ හිත් වේදනා ඇති කරගෙන විනෝදකාමී දේවල් ඒ ඒ තැන්වල යොදාගත්ව පින්නත් අර පින්කමට ලොකු බාධාවක් වෙනවා. ඒ තාපේ ඥාතින් වෙනුවෙන් සංග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන පිනකිනුයි ඒ පින කුසලය ਸਰුවත් දේශනාවට අනුවම සිද්ධ වෙන්න ඕන. ඉපෙන්නුම් කරන්නේ සෝමනස් සහගත ඥාන සම්ප්‍රුද්ධ අසංකාරික සසංකාරික කියන කුසල්. ඒ දාන ආදී කුසලයක් කරන සතුටෙන් කෙරෙන්න ඕන. ඒක තමයි සෝමනස් සහගත කියන්නේ. සතුට කියනකට වෙන වෙන අන්තයෙන් ලබන සතුටක් නෙවෙයි. පිනක් කිරීමේ වාසනා භාග්‍ය පැත්ත හිතලා සතුට වෙන්න ඕන. ඥාන සම්ප්‍රුද්ධ කියන්නේ මේන් මතු විපාකයක් ලැබෙනවා කියලා හිතන්න ඕන. මෙන්න මේ ආකාරයෙන් අපි මේ පින්කම කරගත්තොත් අපිටත් ඥාතීන්ටත් නිසි ඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එසා මේ පිළිබඳ වඩාත් පැහැදිලි පොතපතින් තේරුම් අරගෙන ඒ පින්කම් කරන උදවියට ඥාති සංග්‍රහවත් උසස් ආකාරයෙන් සිදු කර ගන්නාක් මෙන්ම තමාටත් වටිනා පින්කමක් කරගන්නට ඒකාන්ත ලැබෙනවා. ඒ සඳහාම අපේ බෞද්ධ ජනතාව පෙළගැසෙත්වා, හැඩගැසෙත්වා ධර්මානුකූල වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද අපි ධර්ම දේශනාව සංකරමින් මේ ළඟට තියෙන්නේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගත් පින්තුන්ගේ නම් සිහිපත් කළා පුණ්‍යානුමෝදනා කිරීමයි. පළමු පුණ්‍යානුමෝදනය පන්නිපිටියේ කොට්ටාව ගැමුණුපුර පළවන මාවතේ අංක 30 40 නිවසේ පදිංචිව සිට මේට වසරකට පෙර හදිසි අනතුරකින් පරලෝව සපත් AGA ආරිදාස මහතාට පින් පැමිණීමට දායකත්වයේ දරන්නේ එම්.ඒ. රත්නාවති භාර්යාව ඇතුළු දූ දරුවන් පිරිසයි. එනිසා පියාණන් ඇතුළු හැමෝටම නිවන් දකින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවැනි පුණ්‍යානුමෝදනා පන්නල නඳුරානේ පදිංචිව සිට මීට වසරකට පෙර පරිලෝක සපත් NSA මණික්කාමි මෑරියන්ටත් වසර 10කට පෙර පරිලෝක සපත් PM ශාපින්සිඤ්ඤෝ පියාණන්ටත් වසර 19කට පෙර පරිලෝක සපත් NSA පුංචිරාල අත්තාටත් පින් පැමිණීමට දායකත්වයේ දරන්නේ ගාමිණී පුතා ලේලිය සාන්තියතුළු පවුලේ ඥාතීන් ඒ සමටත් නිවන් ආબોධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තුන්වැනි පුණ්‍යානුමෝදනාව ඉපලෝගම කාගම අංක 5 එළ පදිංචිව සිට මීට වසර 9කට පෙර පරිලෝක සපත් ආර්.පී. පොඩුවක් පොඩි අප්පුහාමි ස්වාම්පුරුෂයාටත් වසර 3කට පෙර පරිලෝක සපත් ආර්.පී. විමලසේන පුතුණුවන්ටත් මීට වසර 5කට පෙර පරිලෝසපත් පිළියන්දල සිද්ධමුල්ල අංක 138 නිවසේ පදිංචිව සිටි ජාතිස්ත විජේකෝන් මහතා ඇතුළු පවුලේ මියගිය ඥාතීන් සමතම පින් පැමිණීමටත් පවුලේ සමට නිදුක් නිරෝගී සුව සැතීමටත් දායකත්වයේ දරන්නේ ජේ.ඩී. ලුනිනා පීරසිංහ හාමිනී ඇතුළු පවුලේ ඥාති පිරිසයි. ඒ හැමෝටමත් නිවන් සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හතරවෙනි පුණ්‍යානුමෝදනාව පාරුතල්විල බුලත්සිංහල පදිංචි වෙ සිට පරිලෝසපත් පී.කේ. මුණසිංහ මුදලාලි දයාබර පියාණන්ගේ වර්ෂ පූර්ණ සීකිරීම හා එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් අකල්ලි අපාතර අතහර ගිය පී.කේ. දයානන්ද යාබර පුතණුමන්ට ස්වාම්පුරුෂයාට පියාණන්ට සොහොයුරාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් එම පවුලේ දයාබර මෑණියන් භාර්යාව ඇතුළු දූදරු පිරිස විසින් දායකත්වයේ ලබාගෙන තිනවා ඒ හැමටත් නිවන් සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පස්වෙනි පුණ්‍යානුමෝදනාව මාතර ඉසදීන් නගරේ මීරාපාර අංක 99 නිවසේ පදිංචිව සිට වසර ගානකට පෙර පරිලෝසපත් හෙට්ටිආරච්චිගේ මාර්ටිනා පෙරේරා මෑණියන්ටත් පතිරගේ ඩෝන් ගේබ්‍රියල් පෙරේරා පියාණන්ටත් එලියස් පෙරේරා මාමණ්ඩිය ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් පැමිණීමටත් පවුලේ සමට නිදුක් නිරෝගී සුව පැතීමට දායකත්වයේ දරන්නේ පී.ඩී. ආරිදාස් මහතා සමග දූ දරුවන් බෑනාවරුන් සහ මුණුබුරු මිනිබිරියන් විසිනි ඒ සැමටත් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කලුතර උතුර එතන මණ්ඩල ජයන්ති නිවසේ පදිංචි අද දිනට 92 වෙනි උපන්දිනය සමරන ඩී.බී. අලහකෝන් මහතාටත් ඒ කුසුමාවති මහත්මියට හා පවුලේ දරු මුණුබුරන් හා මිනිබිරියන්ට නිදුක් නිරෝගී චිර ජීවනයේ පැතීමටත් පර්ලෝසපත් අලහකෝන් මහතාගේ මහත්මියගේ දෙමව්පියන්ටත් වසර දෙකකට පෙර පර්ලෝසපත් සිසිල් රාජ සිසිල් ජයසුන්දර ඥාති තෝයුරාටත් පින් පැමිණීමට දායකත්වයේ දරන්නේ කේ අලහකෝන් මහත්මිය ඇතුළු ඥාති පිරිසයි ඒ හැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි දැන් අපි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා මේ කුසලානිසංසයන් මේ සඳහන් කරන්ට යෙදෙන අභව ප්‍රාප්ත ඥාතීන්ටත් සාතන බාරධාරී ලෝකපාලක දෙවියන්ටත් අත්පත් කරලා අපේ සුද්ධ ප්‍රාර්ථනා වූ මුදුන්පත් කරගෙන නිවන් දකින්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින්පමුණුමු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් දක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් දක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් දක්칸තු මම් පරං ධර්මාත්තරවණේ කළා වූ සියලු දෙනාටම සුවසේ නිවන් දකින්ට ලැබේවා ප්‍රාර්ථනා කරනවා